නැතුව ඒක මට පුරාජයට දොඩවන්න දෙයක් නෙවෙයි. ඒක මට අයිති දෙයක් නෙවෙයි කියලා දන්න හින්දා. තවත් කෙනෙක් ළඟ අදක්ෂතාවයන් තියෙන්නේ ඒ ඇත්තෝ සංසාර ජීවිතේ ඒ දේවල් පිළිබඳ පුරුදු නොකරපු හින්දා. එහෙනම් ඒ පිළිබඳ මම ඒ ඇත්තන් පිළිබඳ පල්ලෙහාට දාලා කටයුතු කරන්න කටයුතු කරන හිතක්වත් මේ අවබෝධය තියනට පහළ වෙන්නේ නැහැ. ඒක හින්දා ඔන්න අපිට පුළුවන්කම තියෙනවා පින්නන්නේ කෙනෙක් හඳුනගන්නත්. යම් කිසි කෙනෙක් තමන්ගේ දක්ෂතාවයන් ගැන කිය කිය අනුන්ව හෙලා දකිනවා නම් ඒ තැනත්තා ආර්ය වංශයකට ගෑවිච්ච කෙනෙක් නෙවෙයි. ඒ අය එහෙම අය වෙන්නේ නැහැ. එහෙනම් තමන්ව හෙලා දකින්නේ නැති කෙනෙක් මේ මොන ගුණය තිබුණත් පින්නත් නේ ආර්ය වංශික ප්‍රතිපදාවේ රැඳෙන කෙනෙකුට මේ මොන ගුණය තිබුණත් ඒ අය ඒ දේ තමන්ව හුවා දක්වගෙන අනුන්ව හෙලා දකින්නේ නැහැ කියන එක පිළිබඳ ආර්ය වංශ දේශනාවේ ඊටාම පැහැදිලිව සඳහන් කරලා තියෙනවා කිසිම විදිහකින් තමන්ව හුවා දක්ව ගන්නෙත් නැහැ අනුන්ව හෙලා දකින්නෙත් නැහැ ඒ විතරක් නෙවෙයි මේ තියෙන ආකාරයට කොහොමද Tamanට ලැබිච්ච දේෙන් අගතියටපත් වෙන්නෙත් නෑ මුලාවටපත් වෙන්නෙත් නෑ තෘෂ්ණා දෘෂ්ටියට බැහැගන්නෙත් නෑ එහි ආදීනව දකිමින් එහි නිස්සරණය පිළිබඳ ඥානය ඇති කර ගනිමින් ඒ දේවල් හැමදේම පාවිච්චි කරනවා ඒ වගේම ඒ පිළිබඳ ඊටාම දක්ෂව මේ කියන ප්‍රතිපදාව වර්ධනය කරගන්න ඊටාම දක්ෂව ඊටාම අනලස්ව සිහිය පිහිටුවාගෙනම වාසය කරනවා නම් යම්කිසි කෙනෙක් සෝහි සත්ත දක්කෝ අනලසෝ සම්පජානෝ පතිසිතෝ අයං උච්චති භික්කවේ භික්ඛු පෝරාණේ අග්ගඤ්ඤේ හරිවංශෝ ඨිතෝ කියලා සඳහන් කරනවා හරිවංශයේ පිහිටියා වෙනවා කියලා සඳහන් කරනවා එහෙමනම් මේ කාරණා තුන පිළිබඳව මේ කියපු කාරණා තමන්ගේ ජීවිතයට එකතු කරගෙන මමත් මගේ ජීවිතයේ දැන් අපි මතක් කරා මේ තුනට අමතරව පාවිච්චි කරන බොහෝ දේවල් තියෙනවා ගිහියත්තු. ඒ ගිහියත්තු පාවිච්චි කරන දේවලුත් මොකටද කියලා. පුංචි උදාහරණයක් විදියට. මේ කාලේන සෙලියුලර් දුරකථන පාවිච්චි කරනවා. රූපවාහිනී පාවිච්චි කරනවා. මේවා සම්පූර්ණයෙන්ම ගිහියත්තන්ට අයින් කරන්න පුළුවන්කම තියෙන්න ඕනේ. නමුත් යම් ඊටාම දැඩි අවශ්‍යතාවයකට පමණක් භාවිතා කරමින් තණ්හාවෙන් දෘෂ්ටියෙන් මාන්නෙන් මේවා වැළඳගන්නේ නැතුව අත්‍යවශ්‍ය දෙයට විතරක් පාවිච්චි කරමින් වත් අඩුම ගානේ ඔය tie පාවිච්චි කරන්න සිද්ධ වෙලා තියෙනවා. දැන් භික්ෂුන් වහන්සේට පාවිච්චි කරන්න සිද්ධ වෙලා තියෙනවා. මොනවද? චීවරයි, සේනාසනයි, පිණ්ඩපාතයි. ඒකින්ද ඒ ටික ප්‍රත්‍යවේක්ෂා කරමින් භික්ෂුන් වහන්සේ කටයුතු කරා. එහෙනම් අඩුම තරමින් ගිහි ඇත්තන්ට කල්පනා කරගන්න පුළුවන් මට පාවිච්චි කරන්න සිද්ධ වෙලා තියෙන දේවල් වගේක් තියෙනවා නිවසේදී. ඒ හැම දෙයක්මත් මොකටද කියලා දැනගෙනම මම පාවිච්චි කරනවා කියලා මේ දේශනාවෙන් බොහෝ දේවල් අපේ ජීවිතයට එකතු කරගන්න පුළුවන්කමක් තියෙනවා. හැම වෙලාවකම ජීවිතේට සන්තෝෂය ඇති වෙන විදිහට පාවිච්චි කරන දේවල් පාවිච්චි කරන්න සතුට ඇති වෙන විදිහට ඇත්ත සතුට දුක් ඇති නොවන සතුට ඇලීම දුරු වෙන සතුට අන්න ඒ සතුට ඇති වෙන විදිහට කටයුතු කරොත් දැන් අපි පුංචි විවේකයක් අරගෙන ඊළඟට කතා කරන්න තියෙන දේශනාවේ දෙවෙනි කොටස කියලා කියන භාවනා රාමතාවය කියන arya වංශිකයෙක් තුල තියෙන ඕන භාවනා රාමතාවය මොකක්ද කියලා කතා කරන්න තියෙන ඒ වැදගත්ම කොටසට විශාල රුකුලක් බවට පත් වෙනවා මේ කියන කාරණා තුනට සමාන්තරව භික්ෂුන් වහන්සේට සේනාසන ගිලාන සේනාසන පිණ්ඩපාත සහ චීවර කියන තුනට වගේ සමාන්තරව මේ ඇත්තන්ට Tamanට භාවිතා කරන්න සිද්ධ වෙලා තියෙන ජීවිතේ ගෙනියනකොට ගිහිව ඉඳගෙන භාවිතා කරන්න සිද්ධ වෙලා තියෙන යමක් තියෙනවද? ඒ හැමදේම මොකටද මම භාවිතා කරන්න කියලා සීය උපද්දවාගෙන භාවිතා කරනවා නම් මේ ඇත්තන්ට චිත්ත සමාධිය වැඩි දුර නැහැ. නැත්තම් ඥානයක් වැඩි දුර නැහැ. මාර්ගඵලත් වැඩි දුර නැහැ. හැබැයි අමාරුයි. මේ ජීවිතයේ තියෙන ගත කරන මනුස්ස ජීවිතයේ තියෙන ප්‍රබලම ගැටලු සහගත తත්වය කුමක්ද කියලා තෝරගන්න සූදානම් වෙන වෙලාව. මේ දෙයින් අත මිදෙන්නේ කොහොමද කියන එක තෝරා බේරා ගන්න සූදානම් වෙන වෙලාව. භාවනාවක ඇලී කටයුතු කරන්නේ කොහොමද? ඒ සඳහා පිළිපන් කෙනෙක් බවට පත් වෙන්න තමන්ගේ ජීවිතය කොයි විදිහට යොමු කරගන්න ඕනද කියලා සාකච්ඡා කරගන්න සූදානම් වෙන වෙලාව හැමෝම බොහොම විශාල ශ්‍රද්ධා සම්පන්න හැඟීමක් ඇති කරගෙන මේ මොහොතේදී තමන් ඇති කරගත්ත කැපකිරීමම හිතේ දරාගෙන කොයි විදිහකින් හෝ ධර්ම ශ්‍රවණය කරමු ගැටලුව මොකක්ද කියලා අපි කලින්ම දැනගන්න ඕනේ. එතකොටයි ගැටලුව තේරුම් ගත්තොත් තමයි ගැටලුවට විසඳුමක් හොයාගන්න පුළුවන්කම තියෙන්නේ. ඒ විසඳුමක් තියෙනවා කියලා දැනුණොත් තමයි හරියටම හොයනකොට විසඳුමක් තියෙනවා කියලා දැනුණොත් තමයි ඒ විසඳුම කෙරෙහි අපේ හිත යොමු වෙන්නේ. ටික ටික යම්කිසි ගැටලුවක් විසඳනකොට පින්වත්නි තමයි එයින් ලැබෙන සුවේහි ඇලෙන්නේ. එතකොට තමයි මේ බෙහෙත නිසි ආකාරව සිද්ධ කරන්න පුළුවන් වෙන්නේ. උදාහරණයක් ශරීරයේ මහා වේදනා දෙන තුවාලයක් තියෙනවා නම් ඒ තුවාලය හොඳ කරන්න පුළුවන් කියලා යම්කිසි කෙනෙක් දන්නේ නැත්නම් කවදාකවත් හොඳ කරන්න ලැහැස්ති වෙන්නේ නැහැ. හොඳ කරන්න පුළුවන් කියලා දන්නේ නැත්නම් එයා හොඳ කරන්න උත්සාහයක් ගන්නෙ නැහැ. තුවාලේ තියනකොට හරියට රිදෙනවා. ඒ තියෙන රිදීම අඩු කරගන්න පුළුවන් කියලා දන්නවනම් තුවාලේ හොඳ කරගත්තොත් අන්න ඒ දැනත්ත හොඳ කරගන්න පුළුවන්ද කියලා හොයනවා. ඒ දන්න අය, නුවණ තියෙන අය අඩු කරගන්න පුළුවන් කියලා තේරුණත් ප්‍රත්‍යක්ෂ වශයෙන් දැනගත්තොත් අඩු කරගන්න පුළුවන් කියලා ඒ සඳහා කළ යුතු දෙයක් තියෙනවා නම් කළ යුතු දේ කරනවා නොකළ යුතු දෙයක් තියෙනවා නම් නොකළ යුතු දේ නොකර ඉන්නවා කළ යුතු දේ කරනකොට නොකළ යුතු දේ නොකර ඉන්නකොට පින්වත්නි තුවාලය ක්‍රමෙන් අඩු වෙන්න පටන් ගන්නවා තුවාලේ අඩු වෙන්න අඩු වෙන්න වේදනාව අඩු වෙනවා වේදනාව අඩු වෙන්න අඩු වෙන්න බෙහෙත් යල්වීම පිළිබඳ නැත්නම් කළ යුතු දේ කිරීම නොකළ යුතු දේ නොකිරීම පිළිබඳ තියෙන ඇල්ම වැඩි වෙනවා ඒකේ ප්‍රතිඵලය තමයි අන්තිමට තුවාලය සම්පූර්ණයෙන් හොඳ වෙන එක. ඒ වගේ මේ කෙලෙස් වලින් හැම වෙලෙම පෑරෙන මේ හිත කියන තුවාලය සම්පූර්ණයෙන් සුවපත් කරගන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල මොකක්ද කියලා හොඳට දැනගන්න ඕන කෙනෙක්. ඒ වැඩපිළිවෙල තමයි භාවනාව කියලා කියන්නේ. තමන්ගේ හිතේ තියෙන කුසල හැඟීම් වර්ධනය කරගන්න කුසල චේතනාවන් ප්‍රබල කරගන්නත් අකුසල හැඟීම් දුරු කරගන්නත් තමයි මේ භාවනාව අපිට අවශ්‍ය වෙන්නේ. එතකොට දැන් දැනගන්න ඕනේ මොකක්ද මේ ගැටලුව කියලා මම කිව්වා කලින්ම කතා කරන්න ඕනේ කියලා. මම මෙන්න මෙහෙම අහනවා. තමන්ට අනර්ථයක් වෙනවා කියලා දැනගෙන අනුන්ට අනර්ථයක් වෙනවා කියලා දැනගෙන මේ දේ කරොත් දුක වැඩි වෙනවා කියලා දැනගෙන දුක් විපාක හම්බෙනවා කියලා දැනගෙන සමහර දේවල් කරන්නේ නැද්ද? කරන්න වෙන්නේ නැද්ද? Tamanට අනර්ථය ප්‍රාණඝාතයක් කියන්නේ. නැත්තම් පරස වචනයක් කියලා කියන්නේ. පරස වචනේ Tamanට දුකක්. අනුන්ටත් දුකක්. ඒ වගේම ඒකට දුක් විපාකක් තියෙන දෙයක්. ඒක දුක වැඩි වෙන දෙයක්. එහෙම දැනගෙන යම්කිසි කෙනෙක් ඒ දැනගත්ත කෙනා අදිෂ්ඨානයක් ගන්න මම පරිසවචන කියන්නේ නැහැ කියලා. හොඳයි කල්පනා කරන්න තමන්ගේ හිතෙන් එහෙම හිතලා නැද්ද? මම පරිසවචන කියන්නෙම නැහැ කියලා කොයි හරි වෙලාවක අදිෂ්ඨාන අරන් නැද්ද? හැබැයි මොකද වෙන්නේ? එහෙම අදිස්ථාන අරගෙන සාන්තව ඉන්නවා කියලා සූදානම් වෙන්නේ නැත්තු හදිස්සියෙම යාලා ලොකු අමාරු තත්යකට වැටෙනවා අසරණ තත්යකට වැටෙනවා ඒ මොකද හදිස්සියෙම තරහ යනවා තරහ ගිය ගමන් අර අදිස්ථානෙට මොකද වෙන්නේ ඔන්න දැන් අදිස්ථානේ පැත්තක එහෙම අදිස්ථානයක් ගත්තා කියලාවත් මතක නැහැ මොකද වෙන්නේ පරුස වචන කියනවා නෙවෙයි කියවෙනවා. පරුස වචන කියන්නේ නැහැ කියලා අදිෂ්ඨාන ගත්ත කෙනා දැඩි අදිෂ්ඨානයක ඉන්නකොට මම කියන්නෙම නැහැ කියලා ඔන්න තරහ යනවා. ඒ තරහ ගිය වෙලාවට ඒ තැනැත්තාට මතක් වෙනවා. නෑ මම පරුස වචන කියන්නේ නැහැ කියලා. හැබැයි මතක් වුණත් මොකද වෙන්නේ? පාලනය කරගන්න බැරි වෙනවා මතක් වෙලා පාලනය කරගන්න බැරි වෙන එක තරම් රෝගයක් තවත් නැහැ. බලන්න පින්වත්නි මේ ජීවිතේ බොහෝ දේවල් ඇලීම් ගැටීම් සිද්ධ වෙන වෙලාවල් වල මේ ජීවිතේට හම්බෙච්ච හුඟක් අවස්ථාවලදී වැරදි කියලා දැනගෙනම වැරදි කරන්න සිද්ධ වුණේ නැද්ද ජීවිතේ? දැනගෙනම කරන්න වෙනවා. තමන් හොඳටම දන්නවා මම මෙතෙන්ට යා යුතු නැහැ කියලා නමුත් යනවා. තමන් හොඳටම දන්නවා මම මේ පැත්ත බැලිය යුතු නැහැ කියලා හැබැයි බලනවා. බලනවා නෙවෙයි බැලෙනවා. මෙන්න මේ දේ හොඳට තේරුම් ගන්න මොකක්ද මේ සංසිද්ධිය? මොකක්ද මේ සංසිද්ධිය කියලා හොඳට තේරුම් ගන්න ඕනේ. නිවන් දකින මොහොත දක්වාම අපිට හානි කරන එක්කෙනෙක් අපි ළඟ ඉන්නවා. මුළු බුද්ධ ශාසනයේම අර්ථ දැක්වීම සියලු අකුසල් දුරලීම සියලු කුසල් වර්ධනය කර ගැනීම කියලා අපි කලින්ම මතක් කරා. එහෙනම් නිවන් දකින්න මොහොත දක්වාම අපිට හානි කරන කෙනා කවුද? හිතක ඇතිවෙන අකුසලය අකුසල චේතනාව අකුසල බලය අකුසල වේගය දැන් තරහ කියන්නේ අකුසලයක් ලෝභය කියන්නේ අකුසලයක් දැන් ඒක ඔන්න අපි දැන් හිතේ තියාගන්නවා. මොකක්ද අකුසලය කියන එක වේගයක්, අකුසලය කියන එක බලයක්. අකුසලය කියලා කියන්නේ චේතනාවක්. මේ අකුසලයේ තියෙනවා තව ලක්ෂණ වගේක්. ඒකත් දැන් අපි මතක් කරගන්න ඕනේ. අකුසලයේ තියෙන ප්‍රබල ලක්ෂණයක් තමයි පින්නන්නේ හැම අකුසලයක් එක්කම තියෙන ප්‍රබල ලක්ෂණයක් තමයි සිහිය නැති කරන ගතිය. ලෝභය කියන අකුසලයත් එක්ක සිහිය නැති වෙන හැටි මේ බලන්න. හැම මිනිස්සෙකගේම මුඛයේ තියෙනා වූ කේතය, කටේ තියෙන කෙල. අනිවාර්යෙන් අප්‍රසන්නද නැද්ද? ඒක පැහැදිලිවම අප්‍රසන්න දෙයක්ද නැද්ද? දත්වල තියෙන මැලියම් මේ ලෝකේ කිසිම කෙනෙක් ඉන්නවද පිරිසිදුයි කියන්න පුළුවන් දත් මැලියම් තියෙන කෙනෙක්? නෑ. ඒ ඔක්කොම පිළිකුල් කටයුතු වස්තු. ඒක හින්දාම අපිට කවුරුහරි කෙනෙක් peeragediyak කාලා දුන්නොත් බැරි වෙච්ච peeragediyak භාගයක් දුන්නොත් කවුරුවත් කන්නේ නැහැ. ඇයි කන්නේ නැත්තේ? අරයාගේ කෙල මේකට මිශ්‍ර වෙලා ඇති. එයාගේ දත් කහට ගෑවිලා ඇති කියන හින්දායි කන්නේ නැත්තේ. හැබැයි දරුවා කෙරෙහි තියෙන ලෝභයක් දෙමෝපියන්ට. ඒ ලෝභය අර මුඛයේ තියෙන කෙලවල තියෙන පිළිකුල වහනවා. දත්මැලියන් වල තියෙන පිළිකුල වහනවා. දරුවා peeregediyak භාගයක් කාලා බැරි වෙච්ච peeregediyak දුන්නොත් අම්මට හරි තාත්තට හරි අපූර්වට කනවද නැද්ද? අන්න බලන් පින්නත් අකුසලය කියන එක ඇත්ත වහලා දාන හැටි. අකුසලය කියන එක මේ ලෝකේ තියෙන ඇත්ත වහනවා. ඊළඟට අකුසලය කියන දේ පාපයට බය නැති කරන දෙයක්. පාපයට තියෙන ලැජ්ජාව නැති කරන දෙයක්. හැම අකුසලයක් එක්කම මේ ගුණයන් තියෙනවා. මෝහය, අහිරිකය, අනෝතප්පේ, උද්ධච්චය. හැම අකුසලයක්ම හිත නොසන්සුන් කරනවා. පාපයට බය නැති කරනවා. පාපේහි ලැජ්ජාව නැති කරනවා සහ සිහිය නැති කරනවා අපේ මේ ජීවිතේ. ඒකද කොහේ ඉන්නවද දන්නේ අකුසල් සහගත වුණාම කෙනෙක් කොහේ ඉන්නවද කියලා දන්නේ නැහැ පින්නත්. මොනවා කරනවද කියලා දන්නේ නැහැ. පරස වචන කියන එක අකුසලයක්. පරස වචන කියන එක හොඳ නැති දෙයක්. ඒ අකුසලයේ නැගුණට පස්සේ පරස වචන කියවෙනවා. ලෝභය තරහ කියන අකුසලයේ නැගුණට පස්සේ පරස වචන කියවෙනවා. දැන් බලන්න මේ මෑත කාලීනව තමන්ගේ දෙමව්පියෝ ඝාතනය කරපු දරුවෝ හිටියා. තමන්ගේ භාර්යාව තමන්ගේ දරුවෝ තමන් හදපු නිවසටම දාලා පුළුස්සලා දාලා ඝාතනය කරපු ස්වාමිවරු හිටියා. මොකද මේ ඇයට එකපාරට මුනේ? අන්න බලන්න අම්මව ඝාතනය කරන්න තරම් හිතේ නැගිච්ච අකුසලය. භාර්යාව දරුවෝ Taman ආදරෙන් හදපින්ද එච්චර වයසකට ඇවිල්ලා තිබුණේ. නැත්තම් නිකන් හැදිලා නෙවෙයිනේ. Taman හදපු දරුවන්ව ඝාතනය කරන්න තරම් ඒ අකුසලය එයාව විනාශ කරලා දැම්මා. එහෙනම් හොඳට තේරුම් ගන්න ඕනේ අපි අකුසලය කියලා කියන දේ අපේ හිතේ තියෙනා වූ සිය මේ ලෝකේ ගැන තියෙන සිහිය නැති කරලා දානවා. පාපයට තියෙන ලැජ්ජා බය නැති කරලා දානවා. රාග ආදී කෙලෙස් ධර්ම ඇති වුණාම පින්නොත්නි සමහර අය කොහේ ඉන්නවද කියලා දන්නේ නැහැ. මොනවා කරනවද කියලා දන්නේ නැහැ. කිසිම ලැජ්ජාවකුත් නැහැ. කිසිම බයකුත් නැහැ. ඒ වගේම ඒ ආයත ඒව පාලනය කරගන්න බෑ. හිත බොහෝම නොසන්සුන් වෙනවා. ඊළඟට පිළිකුලෙහි නොපිළිකුල් සංඥා ඇති වෙනවා. ඒ තමයි අසහිය කියලා කියන්නේ. එහෙනම් මේ අකුසලයා කියලා කියන්නේ අපේ ජීවිත විනාශ කරන එක්තරා හිතකම නැගෙන ස්වභාවයක්ද නැද්ද? දැන් ඒකෙන් නිදහස් වෙලාද ඉන්නේ? ජීවිතේ වැඩිපුර ඇති වෙන්නේ ලෝභ දේශ මොහ කියන අකුසල්ද අලෝභ දේශ මොහ කියන කුසල්ද මොකද හිතෙන්නේ ලෝභ දේශ මොහ කියන අකුසල්ද අලෝභ ආදේශ මොහ කියන කුසල්ද ඇති වෙන්නේ දැන් නම් කුසල් ද කියලා කල්පනා කරන්න දැන් ඊළඟට මෙන්න මෙහෙම පැත්තකටත් අපි අවධානය යොමු කරනවා. කවුරු හරි ඇවිල්ලා අපේ ඉදිරියට ඇවිල්ලා අපිට බැනගෙන බැනගෙන යනවා නොකරපු වැරද්දක් කියලා. මේ විදිහට දෝෂාරෝපණය කරගෙන යනකොට සාමාන්‍ය කෙනෙකුට මොකද වෙන්නේ? තරහ කියන එක එනවා. තරහ කියන එක එනවා. ඒක ඒ බැනුමට ගොදුරු වෙච්ච කෙනා ඇති කරගත්තාද? බැන්න කෙනා කියන්නේ මම කියන්නේ බැනුම් අහපු කෙනා ගැන. බැනුම් අහපු කෙනා මෙයා මට බයිනවා මං තරහක් ඇති කරගන්න ඕන කියලා ඇති කරගත්තාද? එයා ඇති කරගත්තද? නැහැ. එහෙනම් අපිට කවුරු හරි බයිනකොට අපිට තරහක් ගියා නම් අපි ගියා කියලාම කියනවා අපි ඇති කරගත්තේ නැහැ. එහෙනම් බාහිරව ඒ තනත්තා මගේ හිතේ තරහ ඇති කරවෙවවද? එහෙම පුළුවන්ද? දැන් සමහර අය හිතන ඔව් ඔව් ඔව් ඔව් එයා තමයි ඇති කරේ මගේ හිතේ තරහ මම නම් මොකුත් දන්නේ නැහැ. නේද? බාහිර කෙනෙකුට පුළුවන් ද මගේ හිතේ තරහ ඇති කරවන්න? දැන් ඔහොම ඉන්නකොට මට පුළුවන් ද හදිස්සියෙම ওই පැත්තේ තරහ ඇති කරවන්න පොඩ්ඩක් ඉන්න කියලා. බෑ. සමහර අයට බයිනෝ බයිනෝ බයිනෝ පිටන තරහ යන්නේ. එහෙම අයත් ඉන්නවා. නේද? බයින එක්කෙනාට මහන්සි අන්තිමට. එතකොට බාහිර කෙනෙකුට බෑ කෙනෙක්ගේ හිතට තරහ ඇති කරවන්න. එයාට ඇති කරගන්නත් බෑ කැමති කැමති වෙලාවට. කවුරු හරි කියනවාද කොයි හරි වෙලාවක මේ පොඩ්ඩක් ඉන්න මට දැන් තරහ තියෙනවා විනාඩි 5කින් මම මේක අර උස්සන් ඉන්න බරක් පැත්තකින් තියලනවා වගේ තව විනාඩි 5කින් මගේ මේ තරහ මම පැත්තකින් තියනවා කියලා එහෙම කියනවා අහලා තියෙනවද? කවුරු හරි බයිනකොට පොඩ්ඩක් ඉන්න මට මේ වගේ වෙලාවක තරහ ඕනේ. මට මේ ඕනේ නැති ඒවා කියලා බයිනවා පොඩ්ඩක් ඉන්න මම තරහ අරන් එන්නම් කියලා එහෙම යනවද? නෑ. එහෙනම් උල්පතකින් නැගෙන වතුර වගේ පින්නත්නේ මේ තරහ වගේ දේවල් ආදරය වගේ දේවල් ක්‍රෝධ වෛර මාන්න ඊර්ෂ්‍යා වගේ දේවල් මේ චිත්ත સંතානවල ඇති වෙනවා කියලා කිව්වොත් මොකද කියන්නේ තමන් කරගන්නවා නෙවෙයි. වෙන කවුරුත් කරනවත් නෙවෙයි. එහෙනම් කරන්නෙකුත් නැත කරවන්නෙකුත් නැත. හරි වැඩේනේ. ඉබේ පහළ වෙනවාද? තරහ කියන එක ඉබේ එනවද එහෙනම්? තරහ කියන ඒවා ඉබේ එනවද? ඉබේ එන්නේ නැල්ලු කරන කෙනෙකුත් නැල්ලු කරවන කෙනෙකුත් නැල්ලු. මේක මහා පෙරේලිකාවක් නේ. නේද? දැන් බලන්න පින්නත් නේ. එකම පවුලේ ඉන්නවා එකම සිද්ධිය වෙද්දී එකටම හැදිච්ච අය ඉන්නවා එකම தත්වයන් යටතේ නමුත් එකම සිද්ධියදී කම්පා වෙන්නේ දෙවිදිහකට. පුංචි කාලේ ළමයි ඉන්නවා සමහර අයට තරහ යනවා සමහර අයට නැහැ. එක එක්කෙනා එක එක්කෙනා තුළ මේ අකුසල නැගෙන වේගය අකුසල නැගෙන වේගයේ වෙනස්කම් තියෙනවද නැද්ද? ඒක හින්දාම අපි චරිතත් බෙදාගෙන ඉන්නවා. සමහර අය කියනවා රාග චරිතය කියලා. සමහර අය කියනවා මෝහ චරිතය කියලා. සමහර අයට කියනවා සද්දා චරිත කියලා. මේ විදිහට චරිත වශයෙන් උත් බෙදන්නේ වැඩිපුර ඒ ඒ කියන જાතිය හැඟීම් ඇති වෙනාට ඒ ඒ චරිත කියලා සඳහන් කරනවා. එහෙනම් තමන්ගේ හිතේ හරියට මේ දැන් හැම සුදු පාටට තියනවා කියලා සුදු අය කියනවා. එයා කරගෙනද හැමේ සුදු පාට? නෑ. හැම කළු පාට අය කියනවා කළු අය කියලා. එයා කරගත්තෙත් නෑ වෙන අය කරගෙන කරවෙත් නෑ. බලන්න මේ එක එක ශරීර එක එක විදිය පින්නත් නේ. එක එක කෙනාට තියෙන එක එක හැඩතල. ඒ එකක්වත් ඔය කරගත්ත අය කරගෙනද? ඉපදිච්ච අය මම මේ වගේ හැඩයක් හදාගන්න ඕන කියලා අර සමහර කර්මාන්ත ශාලාවල වාහන හදන එක එක හැඩයට අපි මේ හැඩයට හදනවා මේ හැඩයට හදනවා කියලා. ඒ වගේ අම්මයි තාත්තයි අපේ හැඩේ හැදුවද? හ්ම්. පාට හැදුවද? නෑ මොකක්වත් නෑ. ඒ වගේම පින්වත්නි මේ හිතත් අර ශරීරයත් හේතු ශරීරයේ හේතු අනුව හැදෙනවා වාගේම හිතත් අතීතයේ පහළ වුණ සිතුවිලි හේතු වෙලාම අතීතයේ මේකේ හටගත්ත සිතුවිලි හේතු වෙලාම දැන් ඔන්න හිතක් පහළ වෙනවා. අන්න බලන්න. දැන් එහෙනම් යම් දෙයක් අරමුණු වෙද්දී අපිට තරහා, ලෝභ ආදී දේවල් ඇති වෙන්න හේතු ඇතුව. එහෙනම් හැඟීම් ඇති වෙන්නේ චේතනා ඇති වෙන්නේ හේතු ඇතුව. දැන් මම මෙහෙම අහනවා මෙයාගේ. සමහර අය ඉන්නවනේ පින්වත් මේ ප්‍රාණඝාතයෙන් සම්පූර්ණයෙන් වෙන් වෙච්ච අය. පරස වචන වලින් සම්පූර්ණයෙන් වෙන් වෙච්ච අය ඉන්නවනේ. ඒ කොහොමද? සමහර අය ඉන්න එක පාටම දරුණු වෙලා ඉඳගෙන එක පාටම සාන්ත වෙන අය ඉන්නවා. ඒ කොහොමද? මොකද්ද ඒ කරගෙන තියෙන්නේ? නේද? කොහොමද හිතවල ඔක්කොම නැති කරගත්තේ? ඒ සඳහා අපි අපි ගැන තවත් විමසන්න ඕනේ. දැන් සතෙක් දැක්කාම කෙනෙකුට හදිස්සියම පහළ වෙච්ච තරහකින්ද මරන්න ඕනේ කියලා හිතෙනවා. මරන්න ඕනේ කියලා හිතනවා වගේම බුදුබණ ඇහිලා තියෙන බුද්ධ ශ්‍රාවක විදිහට මේ සතා ගැන අනුකම්පාවකුත් ඇති වෙනවා. මෛත්‍රියකුත් හිතේ ඇති වෙනවා. සමහර අයගේ ඒ හිතේ ඇති වෙන මෛත්‍රී හැඟීමට වැඩිය ප්‍රබල හැඟීමක් තමයි ඇති වෙන්නේ මරලා දාන්න ඕන කියලා. ඒ අයට සිද්ධ වෙනවා ඒ සතාව මරන්න. ඒ මොකද මේ ශරීරය ක්‍රියාත්මක වෙන්නේ හිතේ ඇතිවෙන හැඟීමටමයි. චේතනාවටමයි බලන්න. නිදාගෙන ඉන්න වෙලාවක මම හැමදාම මතක් කරනවා එලාම් මොරලෝසුවක එලාම් එක තියලා නිදා ගන්නවා. දැන් ඔය නිදාගන්නේ මොකද? එලාම් එක තියන්නේ නැගිටින්න ඕන වෙලාවට. නමුත් මොකද වෙන්නේ? එලාම් එක වදිනවා නැගිට ගන්න බෑ. එලාම් එක තියෙන වෙලාවට හැංගීම තියෙනවා හවල් වෙලාවට නැගිටිනවා කියලා. හැබැයි වදින වෙලාවට තව එක්කෙනෙක් කරදර කරනවා. නැගිටින්න ඕන කියන හැඟීමක් තියෙනවා. පෝ නැගිටින්න එපා කියලා හැඟීමකුත් තියෙනවා. ඒකත් එක්කම තව හැඟීමක් තියෙන මොකද්ද? සීල මිත්‍යා. මොකද්ද? ඇඳට අලවලා තියලා බැඳලා වගේ. එතකොට මේ දෙකෙන් නැගිටින්න ඕන කියන හැඟීම ප්‍රබල වෙච්ච වෙලාවක තමයි මේ බඹයක් විතර වෙච්ච ශරීරය ඉස්සෙන්නේ. එතකම්ම අංශභාගය හැදිලා වගේ අරකේ වැටිලා ඉන්නවා. නේද පොඩි කාලේ මතකද නැගිටලා උස්සලා තිබ්බම ආයෙ දඩුවම් ගාලා ආයෙ වැටෙනවා. නේද? නැගිටලා දෙමව්පිය පුංචි ළමයි උස්සලා තියනවා වැටෙනවා ආයෙසරයක්. ඒ මොකද ඒ අවශ්‍ය කරන හැඟීම ප්‍රබල නොවීම හින්දා. නැගිටින්න ඕන කියන හැඟීම ප්‍රබල වෙන තුරු නැගිටින්නේ නැහැ. නැගිටින්න බෑ. එතකොට යම් තැනකට යන්න ඕන නම් ඇවිදින්න ඕන නම් ඒ ඒ ඇවිදින කෙනා ඇවිදින්නේ හැඟීමක් තියෙන හින්දා. කොහේ හරි තැනකට අපි උත්සවයකට යනවා. යනකොට එක පැත්තකින්ම කැමති කට්ටියක්. තව පැත්තකින්ම තවත් ඊට වැඩිය කැමති කට්ටියක්. මේ සිමෙති කොට එකහමාරක් විතර බර මේ ශරීරය නිකම්ම හැරෙනවා. කොයි පැත්තටද හැරෙන්නේ? වැඩියෙන් කැමති පැත්තට හැරෙනවා. එහෙනම් යම් හැඟීමක් ප්‍රබල නම් පින්වත්නි අන්න ඒ ප්‍රබල හැඟීම තියෙන පැත්තට අපේ ගමන, අපේ බැල්ම, අපේ ඇල්ම, ක්‍රියාව, වචන ඔක්කොම සිද්ධ වෙන්නේ ප්‍රබල හැඟීම් තියෙන පැත්තට. ඒක එහෙමද නැද්ද? එහෙනම් මම මෙහෙම කියනවා. හොඳට තරහ යන අය මේ ඉතින් ප්‍රබල මෛත්‍රියක් ඇති කරගන්න. එතකොට ඉවරයි. නේද? තරහ යන අය ප්‍රබල මෛත්‍රියක් ඇති කරගන්න. හිංසා කරන්න හිතෙන අය අවිහිංසාව ඇති කරගන්න. ඊර්ෂ්‍යා හිතන අය මුදිතාව ඇති කරගන්න. ඒ විදිහට කියලා ඉතින් අපිට මේක ඉවර කරන්න පුළුවන්. හැම අකුසලයක්ම යටපත් කරන කුසලයක් තියෙනවා. හිතක. හැබැයි ගැටලුව තියෙන්නේ පින්වත්නි ඒ කුසලය ප්‍රබල කරගන්න තුරු ඒ කුසලය ප්‍රබල කරගන්න තුරු අර අකුසල් ප්‍රබල නම් ඒවා තමයි ක්‍රියාත්මක වෙන්නේ. එහෙනම් අපේ හිතේ નિરાයාසයෙන්ම කුසලය ප්‍රබලව නැගෙන විදිහට මේ හිත සකස් කරන්න වෙනවා. નિરાයාසයෙන්ම කුසලය නැగిලා යන විදිහට මේ හිත සකස් කරන්න වෙනවා. දැන් කොච්චර සකස් කරගෙනද? ඌවා තමයි කල්පනා කරන්න ඕන දේවල්. මට දැන් කොච්චර තරහ යන එක අඩුද? මට දැන් කොච්චර ඇඬෙන එක අඩුද? මේ ඇඬෙන ඒවා කුසල්ද අකුසල්ද? ඇඬෙන ඒවා ඇයි අඬන්නේ? අඬන්නේ මොකද? අඬන්නේ වෙන මොකටවත් නෙවෙයි දරා ගන්න බැරුව. වෙනස් වුණා කියලා දරා ගන්න බැරුව. කැමති දේ නොලැබුණා කියලා දරා ගන්න බැරුව. එහෙනම් ලෝභය හේතු වෙලා, දේශය හේතු වෙලා ඇඬෙන්නේ. එහෙනම් ඒවා අකුසල්. එහෙනම් ඕවට දැන් සමහර අයගේ හිතවල තියෙනවා පින්නත් මේවා අපි කතා කරන්න කමක් නැහැ. මේ මම හරි බොළඳයිනේ. මං හරි සංවේදීනේ. ඉතින් මට පොඩ්ඩක් නැත්තම් ඇඬෙනවනේ කියලා කියන්නේ හරි නිකන් ආඩම්බරෙන් වගේ. අර අද කාලේ ඉන්නවනේ සමහර දෙමව්පියෝ ඉන්නවා තමන්ගේ දරුවන්ට වැඩක් උගන්වන්නේ නැහැ. තමන්ගේ තරුණ දියණියට කිසිම වැඩක් උගන්වන්නේ නැතුව හැබැයි කවුරු හරි ගෙදර ආපුවාම කියනවා අපේ ළමයාට තේ ටිකක්වත් හදාගන්න දැනෙන්නේ නැහනේ කියලා ආඩම්බරෙන් කියන්නේ. හරි ලොකු පිස්සු වගේක් හදලා තියෙනවා අපේ අයට මේ කාලේ. නේද? ඒ කියන්නේ Tamanට අවශ්‍ය දේවල් කරගන්නේ නැතුව ඒවා නිකන් Tamanගේ වාසියට නිකන් අන්න එහෙම කතා කරනවා. සංවේදී කියලා සංවේදීකමක් තියෙන්න ඕන. සංවේදී කියන්නේ වැඩියෙන් දැනෙනවා කියන එක. හැබැයි ඒකට කුසලයටයි සංවේදී වෙන්න ඕනේ. අකුසලයට සංවේදී වෙලා හරියන්නේ නැහැ. පොඩි පොඩි අකුසල් අහුලලා හරියන්නේ නැහැ. කුසලුයි අහුල ගන්න ඕනේ. කුසල් අහුල ගන්න සංවේදී වෙන්න ඕනේ. ඒක තමයි අරියවංශ ප්‍රතිපදාවේ තියෙන්නේ. එහෙනම් තමන්ගේ කුසලය වර්ධනය කරගන්න ඕනේ පින්වත්නි. ඒ කුසලය වර්ධනය කරගත්තොත් අකුසලය යටපත් කරගන්න පුළුවන්කම තියෙනවා. ආන්ගේ කුසල වර්ධන වැඩපිළිවෙල තමයි භාවනාව කියලා කියන්නේ. ඇයි ඒ කියන එකත් තේරුම් ගන්න. අකුසලය ගැනම කතා කරලා කුසලය ගැන හොයාගමු. යම් අකුසල හැඟීමක් මේ අය තුළ යම් දවසක වැඩි වුණා නම් වර්ධනය වුණා නම් ඒ වර්ධනය වෙච්ච හැටි මතක් කරන්න. පාසල් යන කාලේ හරි. කෙනෙකුට පුංචි නුරුස්සන හැඟීමක් ඇති වෙන තවත් කෙනෙක් කෙරෙහි. රැකියා ස්ථානයේ හරි, ගෙදර දොරේ හරි, කොහරි තැනක. අන්නේ පුංචි නුරුස්සන හැඟීම ඇති වුනහම ඒ දැනත්ත මොකද කරන්නේ ඒක ගැන? නැවත නැවත නැවත නැවත මෙනෙහි කරනවා. ඔන්න අද මට මොකක් හරි අනුම්පදයක් කවුරු හරි කියලා ගියා. මං ටිකක් අකමැති කෙනෙක් තමයි මේක කියලා ගියේ කියලා හිතන්න. දැන් මොකද කරන්නේ මේ අනුපදේ කියලා ගිය කෙනා ගැන මට තියෙන අකමැත්තත් අරගෙන මං ඔන්න මෙනෙහි කරන්න පටන් ගන්නවා. කොයිද කලිනුත් මට මෙහෙම කියලා තියෙනවා. ඊට ඉස්සෙල්ලත් මට මෙහෙම කියලා තියෙනවා. ඔන්න කල්පනා කරනවා. ඒ ඒ කල්පනාවලුයි අර අනුපදේ හින්දා ඇති වෙච්ච හිතයි ඔක්කොම එකතු වෙලා ඔක්කොම හේතු වෙලා අරිට වැඩිය ටිකක් ඊට වැඩි ටිකක් ලොකු නුරුස්සන හැඟීමක් ඇති වෙනවා. අර කලින් ඇති වෙච්ච 3-4මයි දැන් ඇති වෙච්ච ටිකක් ලොකු නුරුස්සන හැඟීමයි ඔක්කොම එකතු වෙලා ඊට වැඩි ලොකු නුරුස්සන හැඟීමක් ඇති වෙනවා. ඔය අතරතුරම කවුරු හරි එනවා. ආපුවාම ඔන්න අපි කියන්න පටන් ගන්නවා මේ මෙහෙ අහවලා මෙහෙමයි. ඔන්න එයා කියන මටත් මෙහෙම කිව්වා මටත් මෙහෙම කිව්වා කියලා. දැන් මොකද වෙන්නේ? අර අහණ්ඩ යදෝපු හිතුයි අර කියන්න යදෝපු හිතුයි ඊට කලින් නුරුසන හැඟීම් මෙනෙහි කරපු හිතුයි ඒවා ඔක්කොම ඇති වෙලා නිරුද්ධ වෙලා ගිහිල්ලා. ඇති වෙලා නිරුද්ධ වෙලා ගියාට ඒවා හේතු වෙලා නැවත හට ගන්නවා. අන්න ඒකින්ද අර ඔක්කොම එකතු වෙලා හේතු වෙලා ඊටත් වැඩිය ලොකු <coughs> ප්‍රබල හැඟීමක් ඇති වෙනවා. දැන් වැවෙනවා වගේ මේක නිකන්. වැල් පොලිය වගේ මේක නිකන්. එන්නෙන් එන්නෙන් එකපාරටම මේ නුරුතන හැඟීම් වර්ධනය වෙලා වෙලා වෙලා දැන් එන්නේ මොකක්ද? ඔන්න විතර්කණය. මොනවද? අතෙන්දි හම්බුණ දෙන්කෝ මෙතෙන්දි හම් දැන් ඉන්න බෑ Tamanට. අතනදි හම්බුණොත් මෙතනදි හම්බුණොත් මෙහෙම බලිනවා මෙහෙම කියනවා හ්ම් කියලා. කොහොම හිත හිත ඉන්නකොට තවත් අර හැඟීම වැඩි වෙනවා. මේ හැඟීම තවත් වැඩි වෙවි ගිහිල්ලා පින්නත් නේ අන්තිමට මොකද වෙන්නේ? දැක්ක ගමන් පැනලා ගහන්න වනින්ද ඔන්න ඒ වගේ තත්යකටපත් වෙනවා. විෂම තත්යකටපත් වෙනවා. දැන් කල්පනා කරන්න ඕනේ. එහෙනම් මෙනෙහි කරන්න ගිහිල්ලා ආශ්‍රය කරන්න ගිහිල්ලා තමයි මේ හැඟීම් අකුසල හැඟීම් වැඩි වෙලා තියෙන්නේ. ආදරය වගේ හැඟෙනුත් එහෙමයි. යම් කිසි කෙනෙක් ගැන ලෙන්ගතුව හිතන්න පටන් ගත්තොත් ලෙන්ගතුකම් වැඩි වෙන්න පටන් ගන්නවා. ලෝභයෙන් හිතන්න ගත්තොත් ලෝභකම් වැඩි වෙන්න පටන් ගන්නවා. වැඩි වුණාට පස්සේ දරා ගන්න බැරුව යනවා. බලන්නෙම නැතුව ඉන්න බැරුව යනවා. අහන්නෙම නැතුව ඉන්න බැරුව යනවා. දකින්නෙම නැතුව ඉන්න බැරුව යනවා. ඊට පස්සේ හරියට නිකන් ගිනි ගත්තා වගේ මම කලින් සඳහන් කරා වගේ. බලාගෙන යනකොට දැන් ගිනි අරගෙන නෙමෙයි ගිනි තියාගෙන වගේ. නේද? දැන් එහෙමනම් මේ හැඟීම් වර්ධනය වුණේ මෙනෙහි කරලයි. වර්ධනය වුණේ අතීතයේදී අකුසලය. ඒකින්ද සිහියක් නැති වෙලා ගියා. හැම ආකාරයකම හිත නොසන්සුන් භාවයටපත් වුණා. පාපයට බයත් නැති වෙලා ගියා. මොකද අකුසල හැඟීම ප්‍රබල වෙච්ච හින්දා. පාපයට තියෙන පිළිකුලක් නැති වෙලා ගියා. එහෙනම් එහෙම தත්යකටපත් වෙච්ච කෙනා දැන් කල්පනා කරන්න ඕන අපි අපි ගැනම හිතලා ඉතා සත්‍යවාදීව කල්පනා කරන්න. මට දරන්න බැරි අකුසල හැඟීම් වගේක් මේ වෙනකොට තියෙනවද නැද්ද? හැමෝම කල්පනා කරනවා. ඇයි මේවා තියාගෙන ඉන්නේ එහෙනම් මං? ඇයි මං මේවා තියාගෙන ඉන්නේ? ඇයි මං මේවා තියාගෙන ඉන්නේ? මට ප්‍රාණ රතිය නැත. ප්‍රහාණය කරන්න ඕන කියන හැඟීම නැත. මේවා අයින් කරන්න පුළුවන් මේවා යට කරන්න පුළුවන් කියන අදහස නැහැ. මේක විස්කම්බන වශයෙන් යට කරන්න පුළුවන් කියන අදහස නැහැ. ඒ හැඟීම නැහැ. හැමදාම හම්බෙන හැඟීමත් එක්ක ඒ හැඟීමට එක සටන් කර කර ඉන්නවා එක්ක එක්ක ඒ හැඟීමට වහල් වෙලා ඒ අදාළ දේවල් ලබා දෙනවා මේ දැවෙන පිච්චෙන හිත දැවෙන්නේ නැති තත්ත්වෙට තුවාලේ හොඳ කරගන්න පුළුවන් කියන හැඟීම තමන් තුළ නැතිකම හින්දා ප්‍රහාණ රතිය නැති හින්දා ප්‍රහාණ රාමතාවේ නැති හින්දා තමන්ට මේ තියෙන හැඟීමත් එක්කම පහළ වී ජීවත් වෙන්න වෙලා තියෙනවා. අකුසලයේ යටකරන්න කැමැත්තක් හිතෙන් උපදින්නේ උපදින්නේ නැහැ. අදහසක් උපදින්නේ නැහැ. ප්‍රහාණය කිරීමේ සුවය දන්නේ නැහැ. ප්‍රහාණයේකින්ද ඇලෙන්නේ නැහැ. ඒකේ තියෙන යථාභූත ස්වરૂපය දැනෙන්නේ නැහැ. ඒකෙන්ද ඒ ගැන අදහසක් නැහැ. ඔහේ ඉන්නවා ඉතින්. වෙන දෙයකට වෙන්තරලා ඉන්නවා. නමුත් ආර්ය වංශිකයා එහෙම නැහැ. ආර්ය වංශිකයා දන්නවා පින්වත්නි ප්‍රහාණයේ රඟ හොඳට. යමක් ප්‍රහාණය කළ යුතු බව දන්නවා. ප්‍රහාණය වෙච්ච දේවල් හින්දා ඇති වෙන සන්තෝෂය. අද මට වෙනදා වගේ තරහ නැහැ. අද මට වෙනදා තිබ්බ විෂම වූ රාගය නැහැ. අද මට දේශය නැහැ. වෙනදා ඇති වෙච්ච තැන්වල නැති ඇති වෙන්නෙම නැහැ. දේශ මාත්‍යයක්වත් ඇතිවෙච්ච කාලයක්වත් මතක නැහැ. මේ විදිහට Tamanට ඇති කරගත්ත ප්‍රහාණය පිළිබඳ සන්තෝෂය තියෙනවා ඒක හින්දා මේක හියලෙනවා. අන්න ඒ ප්‍රහාණේ ඇලීම අරියවංශිකයෙක් ළඟ තියෙනවා. ඒ මොකද එයා ඒක දන්න හින්දා. භාවනාව කරන්නේ දැනගෙන. එතකොට දැන් කල්පනා කරන්න නැවත වතාවක් මම මොනවද මේ වෙනකොට කරගෙන තියෙන්නේ? මම මොනවද අඩු කරගෙන තියෙන්නේ? අඩුම ගානේ මට හුස්මත් එක්ක හුස්ම ගැන සිහිය තියාගෙනවත් ඉන්න පුළුවන් ද විනාඩි 5ක්වත් 10ක්වත් අඩුම ගානේ මට මතක ඇති කාලෙක මාව පාලනය කරාවක්වත් මට මතකද මම පරස වචනේ පාලනය කරා මතකද මං හිස් වචනේ පාලනය කරා මතකද මං කේලම් පාලනය කරා මතකද ඇයි මේ බැරි ඇයි යන යන පැත්තට යන්නේ මම මගේ ඇහැ පාලනය කරාද කන පාලනය කරාද නාසය දිව ශරීරය කියන දේවල් වලින් මේ ලෝකයේ තියෙන වස්තු කෙරෙහි ඇලියලීම ඇලියලීම ඉන්නේ නැතුව ඒවා පාලනය කරමින් කටයුතු කරන්න මට පුළුවන්කමක් තිබුණද කියලා විමසන්න එහෙම බැරි නම් මොකද මේ? බැරි නම් මොකද? අකුසල හැඟීම මගේ ඊටාම ප්‍රබලයි. එහෙනම් කුසල හැඟීම ප්‍රබල කරගන්න තුරු Tamanට ප්‍රහාණ රතියක් ඇති වෙන්නේ නැහැ. භාවනා රාමතාවයක් ඇති වෙන්නේ නැහැ. එහෙනම් ක්‍රමානුකූලව යම් ප්‍රමාණයකට තමන් මේ පුහුණු වීම කටයුතු කරගෙන ගිහිල්ලා හිත හිතෙහි කුසලයේ වර්ධනය වෙන්න පටන් ගන්නකොට පින්වත්නි විස්කම්බන ප්‍රහාණයක තියෙන අඩුම තරමේ විස්කම්බන ප්‍රහාණය කියලා කියන්නේ අකුසලය කුසලයෙන් යට කිරීම. හැබැයි ඒක తాවකාලිකයි. තරහ කියන එක මෛත්‍රියෙන් යට කිරීම తాවකාලිකයි. කොයි වෙලාවක හරි තරහ එන්න ඕනේ. තරහ එනවා අය ඒක අනුසේ වශයෙන් තියෙනවා කියනවා. එතකොට අනුසයයි නැති කරගන්න ඕනේ. අනුසය නැති කරන්න නම් විදර්ශනාවකට වෙන්න ඕනේ. නැත්තම් සමතේකින් නැත්තම් විස්කම්මන ප්‍රහාණයක් ඇති කරගන්න විදිහට කාමච්ඡන්ද ව්‍යාපාද ආදිය <coughs> අපි නැති කරගත්තට ඒව නැවත ඇති වෙන ස්වභාවය තියෙනවා. විවිච්ඡ කාමේහි විවිච්ඡ අකුසලේහි ධම්මේහි සවිතක්කං සවිතාරං විවේකජං පීතිසුඛං කියලා කියන ප්‍රථම ධානය මට්ටමට තමන්ගේ හිතපත් කරත් පින්වත්නි ඒකේ තියෙන සුවය අතිමහත්ව දැනුණත් නැවත මේ අකුසල ධර්මයන් තමන්ගේ හිතේ තුල ඇති වෙන ස්වභාවය තියෙනවා. ඒකින්ද මේක නැති කරන්න නම් විදර්ශනාවකට යන්න ඕනේ. විදර්ශනා මාත්‍රයක් හරි දැනিলা ඒකේ තියෙන සුවදායක తත්වයේ බරක් බිමින් තිබ්බා වගේ මහා විශාල බරක් දරාගෙන ඉන්න කෙනෙක් ඒක බිමින් තිබ්බා වගේ Tamanට ඒ ඇතිවෙන්නා වූ සුවතාවය දැනුණාම අන්න ඒකට කියනවා අන්න ඒ තැනත්තාට ප්‍රහාණය පිළිබඳ ඇලීම ඇති වෙන්නේ ප්‍රහාණය පිළිබඳ සන්තෝෂය ඇති වෙන්නේ. එහෙනම් දැන් අපි අපි කටයුතු කරමු මොකක්ද මේකට කරන්නේ මගේ ළඟ තියෙන මේ ප්‍රබල අකුසලයන් දුරුකරනද භාවනා කියන්නේ මොකක්ද කියලා තේරුම් ගමු කලින් උදාහරණයම අරගෙන. මේ ලෝකේ ජීවත් වෙන කෙනෙක් බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකෙට පහළ වෙලා දේශනා කරපු ධර්මයට අනුව හිත යොමු කරන්නේ නැති තාක් කල් පින්වත්නි අකුසලයෙන් ගැලීමක් ගැලවීමක් නැහැ. බුද්ධ දේශනාවේ සඳහන් කරලා තියෙනවා කුසල උත්පාද පරයය කියලා පරයය ධර්මයක්. ඒ කියන්නේ ක්‍රමවේදයක්. කුසලය වර්ධනය කරගන්න විදිහ. මේ කුසලය වර්ධනය කරගන්න විදිහ කොහොමද? දැන් අපිට තේරුණා කලින් අකුසල් වර්ධනය වුණේ කොහොමද? මෙනෙහි කරලා. යම් දෙයක් ගැන නැවත නැවත නැවත නැවත නැවත නැවත මෙනෙහි කරනකොට ඒ පිළිබඳ ලෝභයෙන් මෙනෙහි කරොත් ලෝභය ඇති වෙනවා. ලෝභ වැඩි වෙනවා, ලෝභ ප්‍රබල වෙනවා. දේශයෙන් මෙනෙහි කරොත් දේශ ඇති වෙනවා දේශය ප්‍රබල වෙනවා. එතකොට මොකද අපි කරන්න ඕනේ? කුසලයකුත් ඒ වගේම අරගෙන පින්වත්නි කුසල හැඟීමක් ජනිත වෙන විදිහට යම් කිසි කෙනෙක් යම් මෙනෙහි කිරීමක් සිද්ධ කරොත් ඒ මෙනෙහි කිරීම සිද්ධ කරනකොට ඇති වෙන්නේ කුසල හැඟීමක්. යම් මෙනෙහි කිරීමක් සිද්ධ කරොත් කුසල හැඟීමක් ඇති වෙන විදිහට ආන්ගේ මෙනෙහි කිරීමෙන් නම් අපිට යහපතක් සිද්ධ වෙයිද නැද්ද? මෙනෙහි කරන විදිහ අනුව තමයි හැඟීම් පහළ වෙන්නේ. එහෙනම් නිවැරදි මෙනෙහි කිරීමක් හොයාගෙන ඒ නිවැරදි මෙනෙහි කිරීම මෙනෙහි කළොත් යම් කිසි කෙනෙක් තුවාල හොඳ වෙන්න පටන් ගන්නවා එතකොට. අකුසල් වෙනකොට කුසල් ඇති වෙන්න පටන් ගන්නවා. දැන් ආය ගැටලුවක් තියෙනවා. කොහොමද නිවැරදි මෙනෙහි කිරීම හොයාගන්නේ? මෙනෙහි කරන විදිහට තමයි හැඟීම් පහළ වෙන්නේ. නිවැරදි මෙනෙහි කිරීම හොයාගන්නේ කොහොමද? නිවැරදි මෙනෙහි කිරීම කොහෙද තියෙන්නේ? වැරදියට මෙනෙහි කරොත් වැරදි හැඟීම් පහළ වෙනවා. නිවැරදිම මෙනෙහි කිරීම එහෙනම් හොයාගන්න ඕන. මොකද කරන්නේ දැන්? නිවැරදි මෙනෙහි කිරීම කොහෙන්ද හොයාගන්නේ කියලා අහුවොත් උත්තරයක් දෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවද? කොහෙන්ද? අන්න හරි. බුද්ධ දේශනාවෙන් සාරා සංකේ කල්පලක්ෂයක් තිස්සේ මෙහි පෙරම්දම් පුරලා තුන් ලෝකයක් අවබෝධ කරගත්ත බුදුරජාණන් වහන්සේ නිවැරදිව මෙනෙහි කළ යුතු විදිහ දේශනා කරලා තියෙනවා පින්වත්නි. ආන් ඒකට කියනවා භාවනා කමඨහනක් කියලා. ඒකට කියනවා භාවනා කමඨහනක් කියලා. එතකොට භාවනා කමඨහනක් කියලා කියන්නේ මෙනෙහි කරන්න ඕන විදිහ. කුසලයක් ඇති වෙන විදිහට විදර්ශනාවක් ඇති වෙන විදිහට ලෝකයේ ඇත්ත తත්වයේ පිළිබඳ සිහිය උපදින විදිහට මෙනෙහි කරන්න ඕන විදිහ. මේ කමඨහන අරගෙන මෙනෙහි කරගෙන මෙනෙහි කරගෙන යනකොට ඒ කමඨහනට අදාළ කුසල හැඟීම තමන් තුළ ජනිත වෙන්න පටන් ගන්නවා. එතකොට ජනිත වුණාම කියනවා අන්න කුසල මාත්‍රය හටගත්තා. ඒ කියන්නේ සීයේ ඉපදුනා කියලා. දැන් ඒ සීයේ ඉපදුනාට පස්සේ පින්වත්නි එයාට දැන් හැඟීමක් තියෙනවා. ඒ කියන්නේ කුසලය පිළිබඳ ඒ දැන් උදාහරණයක් ගත්තොත් අපි හිතමු මේ ඇහැ කියන දේ අනාත්ම ස්වභාවයේ තියෙන දෙයක්. කන කියන දේ අනාත්ම ස්වභාවයේ තියෙන දෙයක්. නාසය දිව ශරීරය කියන මේ බාහිර ඉන්ද්‍රියන් අනාත්ම අභ්‍යන්තර ඉන්ද්‍රියන් අනාත්ම ස්වභාවයේ තියෙන දේවල් කියලා බුදුරජාණන් වහන්සේ චක්කුන් අනත්තා සෝතං අනත්තා ඝානං අනත්තා ඔය විදිහට අනාත්මයි කියලා දේශනා කරලා තියෙනවා. ඊළඟට රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන්නේ අනාත්ම වශයෙන් තියෙන දේවල්. මොනවද මේ අනාත්ම කියන්නේ? මට ඕනේ හැටියට ඔව් පාලනය කරගන්න බෑ. තියාගන්න බෑ. මෙහෙම වේවා කියලා ප්‍රාර්ථනා කරන්නත් බෑ. ප්‍රාර්ථනා කළා කියලා එහෙම වෙන්නේ නෑ මෙහෙම නොවේවා කියලා ඒවා නොවේවයි කියලා ඉවරලා හිතාගන්නත් බෑ. ප්‍රාර්ථනා කරගන්නත් බෑ. අන්න ඒ වගේ ස්වභාවයක තියෙන ඒවාට කියනවා අනාත්ම දේවල් කියලා. එතකොට ඕක අපි දන්නේ නැද්ද? මේ ලෝකේ තියෙන දේවල් ගැන මට ඕන හැටියට තියාගන්න බෑ කියලා දන්නේ නැද්ද? හොඳට දන්නවා. හැබැයි මොකද කරන්නේ? හැබැයි මොකද කරන්නේ? හැම වෙලෙම බලන්නේ මොකටද? මේ ශරීරයත් මට ඕන හැටියට තියාගන්න, අනුන්ගේ ශරීරයත් මට ඕන හැටියට තියාගන්න, තමන්ගේ හිතත් මට ඕන හැටියට තියාගන්න, අනුන්ගේ හිතුත් මට ඕන හැටියට තියාගන්න තමයි හැම උත්සාහයක්ම ගන්න. මොකද මේ අනුන්ගේ හිත් මට ඕන විදිහට තියාගන්න උත්සාහ කරනවා කියන්නේ. පේන්නේ නැද්ද කරන වැඩ? හා. එහෙම වෙනස් වෙන්න දෙන්න පුළුවන්ද? නේද? ඈ එහෙමනේ කියන්නේ. ඒ ඒ ඉස්සර කිව්වේ කොහොමද? දැන් කියන්නේ කොහොමද? එහෙම වෙනස් වෙන්න දෙන්න පුළුවන්ද? කියලා අනුන්ගේ හිත් තියාගන්න හදනවා Tamanට ඕන හැටියට. ඉතින් මේ වගේ අන්තිමට වෙන්නේ මොකක්ද? මහා දුක්ඛිත තත්යකට පත් වෙන එක. එහෙනම් මේ ඔකොටම හේතුව එක පැත්තකින් මේ ලෝකේ මට ඕන හැටියට තියාගන්න පුළුවන් කියලා හිතේ හිතේ බලාපොරොත්තු ඇති වෙන ස්වභාවය. ඇහැ ගැන තියෙන ලොකු බලාපොරොත්තුවක් හැන්දෑවේ ගෙදර යන්න පුළුවන් වෙයි කියලා. දැන් පාන්දර 3:00 මාරයි. හෙට අද අද දවසේම හැන්ද වෙනකොට ගෙදර යන්න නෙවෙයි ඉන්නේ ඇහැ අරගෙන. හොඳටම විශ්වාසද? ඇහැ අරන් ගෙදර යන්න පුළුවන් වෙයි කියලා හතර විශ්වාසද? නෑ. නේද? එයා මොනවා කරයිද දන්නේ නෑ. මේ ලැබිලා තියෙන මේ මේ ශරීර කූඩුව කොයි වෙලාවෙ මොනවා සිද්ධ වෙයිද කියලා කියන්න පුළුවන්කම නෑ. තව මොහොතක එක දවසක් මම බලාගෙන ඉන්නවා ලොකු ගොඩාක් විශාල වාහන පෝලිමක්. බලනකොට මේ වාහන පොලිම මොකද කියලා බලනකොට එක වාහනයක් හොල්ලන්නෙම නැහැ. බලනකොට තරුණ රියදුරෙක් රියෙහි සුක්කානම උඩ නිදි. පොලිසියනුත් ගිහලා කතා කරනවා. නැගිටින්නෙම නැහැ. පිටිපස්සේ වාහන හොන් ගන්නවා නැගිටින්නෙම නැහැ. බලනකොට වෙන්න ඕන දේ වෙලා. වාහනේ එලවල ඉද්දිත් ගියා නම් ආය තවත් මොන කතාවක්ද මේ ශරීරය මේ ඇහැ මේ කන මේ නාසය මේ දිව මේ ශරීරය මේ මොකක්වත් මට ඕන හැටියට තියාගන්න පුළුවන්කම නැහැ. ඉතින් මේ බව හොඳට මේ අත්ව දන්නවා. දැනගත්තට මොකද හිතෙන්නේ? හොඳට දැන් සංසන්දනය කරලා බලන්න මොකද හිතෙන්නේ? මගේමයි කියලා හිතනවද නැද්ද? මේවා මගේමයි කියලා හිතනතර මගේ කියලා හිතෙන්නේ හැඟීමක් ඒ මගේ කියලා හිතෙනකොට යම් හැඟීමකින් ඒ කෙරෙහි ඇලීමක් තියෙනවා. මගේ දේවල් රැක ගන්න ඕනේ කියලා. යමක් මගේ කියලා දැනෙන්නේ නැත්තම් ඒ කෙරෙහි ඇලීමක් ඇති වෙන්නේ නැහැ. දැන් කාරණා දෙකක් තියෙනවා. Tamangeම රූපය දකිනකොටත් හැඟීම් දෙකක් තියෙනවා. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා ඒක මගේ නෙවෙයි කියලා. මේ ඇයට මේක දැනෙනවා හොඳටම. අප්පෝ මගේමයි කියලා දැනෙනවා. නේද? දැන් මේ දෙකෙන් අපි දියුණු කරගන්න වෙන්නේ කොහොමද? මගේ නෙවෙයි කියලා. ඇයි ඒ? මගේ කියලා තියෙන තාක්කල් බලාපොරොත්තු ඇති වෙනවා. බලාපොරොත්තු ඇති වෙන තාක්කල් බලාපොරොත්තු කැඩෙනවා. බලාපොරොත්තු කැඩෙන හැම වෙලාවකම දුක් උපදිනවා. බලන්න මේ අතන්ට මේ ජීවිතේදී දුක් ඇති වෙලා තියෙනවා නම් කොහෙද හරි තැනක බලාපොරොත්තු කැඩිලා නෙවෙයිද කියලා. එහෙම නැති දුකක් කියන්නේ. කකුලත් තුවාල වෙනවා. ඇයි දුක? ඉතින් හොඳට තියනවා නම් කියන බලාපොරොත්තු තියන අයියෝ තුවාල වුණානේ දැන් රිදෙනවා ඉතින් දුකයි. එහෙනම් කැමති දේවල් මේ ජීවිතේ තියෙන ඒවා නොලැබෙනකොට තමයි මේ මහා දුක් ගොඩ උපදින්නේ හැම වෙලේම. එතකොට කැමති දේවල් කියලා දෙයක් අපිට හැදුනේ බලාපොරොත්තු තියෙන හින්දා. කැමති දේවල් කියලා එකක් හැදුනේ බලාපොරොත්තු තියෙනවා තියෙන හින්දා. බලාපොරොත්තු ඇති උනේ මට ඕන හැටියට තියාගන්න පුළුවන් වෙයි කියලා අදහසක් තියෙන හින්දා. මට ඕන හැටියට තියාගන්න පුළුවන් කියලා තියෙන හැඟීම තියෙන තාක්කල් බලාපොරොත්තු නිකම්ම ඇති වෙනවා. බලාපොරොත්තු ඇති වුණොත් ඒක අපිට හරි කරදරයක්. ඇයි ඒවා කැඩුනොත් ලොකු දුකකටපත් වෙනවා. ඉතින් මං ආය අහනවා මේ අයගෙන් අතීතයේදී සමහර දේවල් ගැන බලාපොරොත්තු ඔය හිත්වල ඇති කරගත්තද ඇති වුණාද? අතීතයේදී සමහර දේවල් ගැන බලාපොරොත්තු ඔය හිත්වල ඇති කරගත්තද ඇති වුණාද? ඇති වුණා. දැනුත් මේ කාලෙත් සමහර සමහර දේවල් ගැන බලාපොරොත්තු ඇති වෙනවද නැද්ද? එහෙනම් දැනුත් බලාපොරොත්තු ඇති වෙනවා නම් ඒ බලාපොරොත්තුත් කැඩෙනවද නැද්ද කවදා හරි? එහෙනම් ඉතින් දුක ඉවර වෙයිද? එහෙනම් වහාම නවත්තන්න ඕන එකක් තියෙනවා. බලාපොරොත්තු ඇති වෙන එක නවත්තන්න ඕන. එහෙනම් ඒක කරගන්න. නේද? මම අහනවා බලාපොරොත්තු ඇති වෙන එක නවත්ත ගන්න. එහෙනම් ඒක කරගන්න. අන්න අර ප්‍රශ්නේ ආයෙනවා. අපි මේක කරනවා නෙවෙයි අපිට මේක වෙනවා. අපිට බලාපොරොත්තු ඇති වෙනවා. පොඩි කාලේ ඉඳන් එහෙම වුණා. ඒකින්ද දැන් බොහෝ දේවල් අලෝගෙන. දැන් ගලව ගන්න බැරුවයි ඉන්නේ. නේද? අලෝගත්ත දේවල් ගලවා ගන්න බැරුව ඉන්නවා. උවමනාව තිබ්බට බෑ. ඇයි? මේක වෙනවනේ. අලුතෙනුත් බලාපොරොත්තු ඇති වෙනවනේ. එහෙනම් මේ දුකේ ඉවරක් දුකේ ඉවරක් නැහැ. එහෙනම් බලාපොරොත්තු කියන ඒවා ඇති වෙන්නේ නැති තත්වයකට මගේ හිතපත් කරගත්ත දවසක තමයි මට මේ දුකෙන් නිදහස් වීමේ කටයුත්තට අවතීන වෙන්න පුළුවන්කම ඇති වෙන්නේ කියන එක පිළිගන්නවද? හොඳයි. ඒ ඔක්කොම එතනින් තියලා දැන් අපි යනවා අපිට තේරෙන විදිහට මේක තේරුම් ගන්න දැන් කාරණා කීපයක් ගැන කතා කරා. ප්‍රබල හැඟීම තමයි ක්‍රියාත්මක වෙන්නේ කියලා කතා කරා. අකුසල් හැඟීම ප්‍රබල වුණොත් එහෙම විෂම ආකාරයේ වැඩ වෙනවා කියලා කතා කළා. ඊළඟට හැඟීම් දෙකක් සැරෙන්තරය ආපුවම ඒකේ ඒකෙනුත් ප්‍රබල එක තමයි ක්‍රියාත්මක වෙන්නේ කියලා කතා කරා. ඊළඟට තමන්ගේම හිතේ යම් යම් දේවල් ගැන බලාපොරොත්තු ඇති වෙන ස්වභාවයක් තියෙනවා. ඒකෙන් දුක උපදිනවා කියලා කතා කරා. බලාපොරොත්තු ඇති වෙන්නේ මගේ කියන හැඟීම හින්දා කියලා කතා කරා. මගේ කියන හැඟීම ඇති වෙන්නේ මට මේවා මේ විදිහට තියාගන්න තමන්ගේ වශයෙන් ගන්න පුළුවන් වෙයි කියලා කියන හැඟීම හින්දා කියලා කතා කරා. එහෙනම් මේ ඔක්කොම දෙකන දැන් කතා කරා. ඔය ඔක්කොම ප්‍රශ්න ටික ওই පැත්තේ තියෙනවද නැද්ද? සාමාන්‍ය ජීවිතයක තියෙන ප්‍රශ්න. හැබැයි ඔය ප්‍රශ්න එකක්වත් නැහැ කාලඟද? ආර්යවංශිකයා ළඟ. අරිය වංශ අරිය වංශිකයෙකු ළඟ ඔය ප්‍රශ්න නෑ. එයාට බලාපොරොත්තු නැත. බලාපොරොත්තු එවැනි හිතක ඇති වෙන්නේ නෑ. අංශු මාත්‍රයක බලාපොරොත්තුවක් නෑ. තව මොහොතක්, තව මොහොතක් තව මොහොතකින් මට මේ දේ ලැබෙයි කියලා බලාපොරොත්තු නෑ. එදා දවසට ජීවත් වීම. ඒ මොහොතට Tamanට හිතට දැනෙන දේට අනුව ජීවත් වීම. ඒ කියන්නේ අතීතය ඔක්කොම අමතක වෙලා කියලාද? නෑ. බලමු මේ මේ ක්‍රමයේ සිද්ධ වෙන්නේ කොහොමද කියලා බලමු. දැන් යම් කිසි දෙමාපියෝ දෙන්නෙකුට ඉන්නවා පින්නත් නේ අම්මටයි තාත්තටයි ඉන්නව දරුවෙක්. මේ දරුවා ගැන මේ මේ දරුවා ගැන මේ අම්මයි තාත්තයි ලොකු බලාපොරොත්තුවක් තියන් ඉන්නවා. අම්මෙකුට තාත්තෙකුට ඉන්නවා දරුවෙක්. අවුරුදු 15ක 16ක 17ක විතර යනකොට මේ දරුවා ගැන ලොකු බලාපොරොත්තුවක් අම්මේ තාත්තේ තියාගෙන ඉන්නවා. දැන් හරි වැඩේ වෙන්නේ. මේ ළමයා දන්න දවසේ ඉඳන් දැන් ඉතින් කියන දේ අහන්න තියෙන පටන් ගන්නවා. එක දිගට මෙයා කියන දෙයක් අහන්නෙම නැති තත්යකටපත් වෙනවා. කියන දෙයක් අහන්නෙම නැති තත්යකට මේ ළමයාපත් වුනහම දැන් දෙමාපියන්ට මොකද වෙන්නේ? ලොකු දුකකටපත් වෙනවා. ඊට පස්සේ මේ දෙමාපියෝ දෙන්නා මේ ළමයා ගැන තියෙන බලාපොරොත්තු දැන් ටික ටික ටික ටික මේ දෙමාපියෝ දෙන්න ළඟ අඩු කරගන්නවද අඩු වෙනවද? ළමයා හිතුවක්කාරනම් ගොඩාක් බලාපොරොත්තු අඩු අඩු වෙනවා. අන්තිමට මේ තාත්තටයි අම්මටයි තේරෙනවා මේ ළමයා කිව්වොත් කියන්නේ බොරුවක්. ගියොත් යන්නේ ඕනේ නැති ගමන. කරොත් කරන්නේ හොඳ නැති වැඩක්. කොච්චර කිව්වත් කවදාකවත් අහලා නැහැ. එක මොහොතක්වත් මං කියන විදිහට ඉන්නේ නැහැ. ඔය වගේ තත්වයක් මේ දෙමව්පියන්ට දැනුනොත් මේ ළමයා ගැන මේ දෙමව්පියන්ට මොනව වෙයිද? ළමයා ගැන ඇලීමක් ඇති වෙයිද? ළමයා ගැන කලකිරීමක් ඇති වෙයිද? අනිවාර්යෙන් කලකිරීමක් ඇති වෙනවා. කලකිරීමක් ඇති වෙලා දැන් කවුරු හරි කිව්වොත් එහෙම මේ ඔයාලගේ පුතාද ගෙදර ඉන්නව නේද? අනේ මට මේ උදව්ව කරවලා දෙන්නකෝ කියලා ඒ අම්මයි තාත්තයි මොනවද කියයිද?